තෙරුවන් සරණයි අත්ත දීප සූත්‍රය සංයුත්ත නිකාය තුන්වෙනි කාණ්ඩයේ 15 වෙනි ග්‍රන්ථය 77 වෙනි පිටුව අත්ත දීප සූත්‍රය මහණෙනි තමා පිහිට කොට තමා සරණ කොට වාසය කරවෝ මෙර මා පිහිට කොට වාසය නොකරව. එතකොට බුදුන් වහන්සේ මේ සූත්‍රය තුළ පෙන්වා දෙන්නේ තමා පිහිටකොට තමා සරණ කොට වාසය කරව මෙරමා ඒ කියන්නේ බුදුන් වහන්සේ පිහිටකොට වාසය නොකරව කියන අන්නේ ඍජු උපදේශයක් දෙනවා භික්ෂුන් වහන්සේලාට. ඒක මනාකොට පැහැදිලිව මේ අත්තදීප සූත්‍රය තුළ දකින්න ලැබෙනවා. දැන් බුදුන් වහන්සේ දේශනා කරන මේ සූත්‍රයේ සඳහන් වන ආකාරයටම පවසනවා නම් ඊටාම වටිනා තැනක් මේ අද සමාජයේ බොහෝ අය කතා කරන්නේ හිත්ලුවට තම තමන්ට ඕන විදිහටයි මේ ධර්මයේ ධර්මයට අනුගතව ධර්මයේ යම් දකින්නවා නම් ඒ පැහැදිලිවම බුද්ධ දේශනාව තුලනොත් දකින්න ලැබෙනවා. අපි ඔබට හැමතිස්සෙම හැම මොහොතෙම පැහැදිලි කරපු දෙයක් තමයි බුද්ධ කියන්නේ කෙනෙක් පුජ්‍යලයක් නෙමෙයි කියන එක. අපේ කර උපකගේ කතාවෙනුත් පැහැදිලි කරා ස්වාමීනි ඔබ මිනිස්සෙක්ද? නෑ මම මිනිස්සෙක් නෙමෙයි. ස්වාමීනි ඔබ දෙවියෙක්ද? නෑ මම දෙවියෙක් නෙමෙයි. ස්වාමීනි ඔබ බ්‍රහ්මේද? නෑ මම බ්‍රහ්මීෙක් නෙමෙයි. ස්වාමීනි ඔබ ගන්ධබ්බේද? නෑ මම ගන්ධබ්බේක් නෙමෙයි. එසේනම් ස්වාමීනි ඔබ කවරෙද්ද? මම බුද්ධ වෙමි. අන්න බුදුන් වහන්සේ එතන තමයි ප්‍රධාන කොට පවසනවා මම බුද්ධ වෙමි. මනුස්සයෙක්ද නෑ මම මනුස්සයෙක් නෙමෙයි දෙවියෙක්ද නෑ මම දෙවියෙක් නෙමෙයි බ්‍රහ්මයෙක්ද මම බ්‍රහ්මයෙක් නෙමෙයි ගන්ධබ්බේද නෑ මම ගන්ධබ්බයෙක් නෙමෙයි අයි මෙහෙම මේ උපක සූත්‍රයේ තියෙන්නේ ඇයි අනිත් මේ බුදුන් වහන්සේ ගාශීෂයේ බෝධිමූලයේ බුද්ධත්වයේ ලබලා සස්සතයත් ගත කරලා පස්සේ ඔබ දන්නවා බෝධිමූලයේ බුද්ධත්වයේ ලබන කිසි කෙනෙක් දන්නේ නැහැ. දැන් සස්සතිය අපි අපි කිව්වා පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කරා කියලා සතර ඉරියව්ව. මොකද පරයන්කෙන් දැක්කේ නාම රූප දැකලා ඒ පච්චේ පරිග්ගා ඥානේ පරයන්කෙන් බුදුන් වහන්සේ සත්‍ය අවබෝධය කරා පැමිණි ඒ තුන් භූමියම සිත තුළින් දැකලා. ඊට 31 ලෝක ධාතුව මුදුන් වහන්සේ ඒකයි සිත තුළින් දකින්න හැටි පෙන්වන්නේ. ඒ විතරක් නෙමෙයි එතන ඉතාම වැදගත් මෙතන මේ පොත්වල ලියලා තියෙන මේ ආටෝපේ දැක ගන්න. මොකද බුදුණු බව කිසි කෙනෙක් දන්නේ නැහැ. කිසිම මිනිස්සෙක් දන්නේ නැහැ. ඔය පොත්වල විවිධාකාර විදිහට නිකන් අර සාහිත්‍ය රසවින්දනයේ සඳහා ලිව්වට ඒක නෙමෙයි පරම සත්‍ය යථාර්ථය. කිසි කෙනෙක් දන්නේ නැහැ. බුදුන් වහන්සේ එතනින් එනවා. වනාන්තරයෙන් එළියට එනකොට උපකේ කතාව තියෙන උපක හමු වුණා කියලා. හැබැයි ඊට පස්සේ දිගටම බුදුන් වහන්සේ වඩිනවා. ඇතම ගණනක් දුර වඩිනවා. දොර කිසි කෙනෙක් හම්බුන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? ඒක යථාර්ථයක්ද නැහැ. අනිවාර්යෙන් බුදුන් වහන්සේට මෙතන වැදගත් උනේ ධර්මයේ තුල දාන්න අර කෙනෙක් පුජ්‍යලයක් නෙමෙයි කියන එකයි. බුද්ධ කියන්නේ කෙනෙක් පුජ්‍යලයක් නෙමෙයි කියලා ආත්ම දෘෂ්ටියෙන් දකින්න එපා කියන එක. ආත්ම දෘෂ්ටි අතහැරීමම එතකොට බුද්ධත්වයටපත් වීම. ඒතර ඒ වගේම මෙතන තවත් වැදගත් කාරණයක් තමයි පස්වක තවස මුණ ගැහෙන්නේ නේක. ඒතර පස්වක තවස මුණ ගැහෙනකොටත් පස්වක තවස දන්නේ නැහැ. බුද්ධත්වයටපත් වුණු බව. එහෙම බුදු කෙනෙක් ඉන්න බව. ඒකත් ඒ ධම්මචක්කපවත්තන සූත්‍රය තුලින් පැහැදිලි වෙනවා. අනේ මේ මේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ හමු වෙනවා. කිසිම ආටෝප පිම්බිලි බැලුම් බෝල වගේ ඒව නැහැ. බොහොම නිර්මලයි වතුර වගේ. හරිම සරලයි සුන්දරයි. ඒ සරල සුන්දර නිර්මල ධර්මයේ අපිට මේ මේ ධර්මයේ තුලත් දකින්න ලැබෙනවා. බුදුන් වහන්සේ සෝ ධම්මං පස්සේ සෝමං පස්සේති කියලා කියන්නේ. ධර්මයේ දකින්න ධර්මයේ තුලින් දකින්න කියලා. ඒතොර බුද්ධ ස්වභාවයයි දකින්නේ. ධර්මයේ තුලින්. කෙනෙක් පුජ්‍යලේ නෙමෙයි. ඊටත් වඩා වක්කලි මේ කුණු ශරීරය දිහා බලාගෙන මොකද කරන්නේ වක්කලි වක්කලි සූත්‍රය බලව අපේ. වක්කලිට කියන පණිවිඩය තුලින් පේනවා. මේ කුණු ශරීරය දිහා බලාගෙන මොකද කරන්නේ වක්කලි? එතකොට අපි මැටි පිළුම්මකින් බුදුන් හොයලා හරියනවද? නැහැ. අපි අපේ සිත තුළින් බුදුන් දකින්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට නිර්මල ශ්‍රී සද්ධර්මය හමු වෙන්නේ. මේ පටිච්ච සමුප්පාද ධර්මයයි බුදුන් දකින්නට ඒ කියන්නේ බුද්ධ ස්වභාවය සෑම සිතකම පවතිනවා. ඒ දකින්න පුළුවන්න්නේ පටිච්ච සමුපාදයේ අවබෝධ කිරීමෙන් පමණයි. අන්න එතකොට තමන්ගේ සිත තුළින් තමන්ට බුදුන් දකින්න හැකියාව ලැබෙනවා. මේ අත්තදීප සූත්‍රයේ ඒ ගැනයි තියෙන්නේ. ඇත්තට මෙතන උපදේශයක් තියෙන්නේ. තමා තුළින් බුදුන් දකින්න කියන එක. ඒ කියන්නේ තම සිත මත බුදුන්ම බුදු ස්වභාවය පවතින බවට ඒක හොඳාකට බුදුන් වහන්සේම පැහැදිලි කරනවා. බලන්න අත්තදීප සූත්‍රය තුළ බුදුන් වහන්සේ දේශනා කරනවා. අත්ත දීපා භික්කවේ විහෙරත අත්ත සරණ අත්ත අත්තඤ්ඤ සරණ ධම්ම දීපා ධම්ම සරණ අඤ්ඤා සරණ වෙන සරණක් නැහැ. ධම්ම දීපා ධම්ම සරණා. ධර්මයේ හැර වෙන සරණක් නැහැ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. නතාන් සරණා කියලා න අන්සරණා. ධම් අත දීපා වික්කවේ විහෙරත ඒ වාසය කරන්න කියනවා තම සිත දකිමින් අත දීපා. මහණෙනි තමා පිහිට කොට තමා සරණ කොට වාසය කරව. ඒක ඉතින් සිංහල පරිවර්තනයේ වචන විදියට දැම්මොත්. නමුත් මේ සූත්‍රය දිහා බැලුවමත් පේනවා මේ තමා කියන ඒ වචනේ තමයි තියෙන්නේ. අත්ත දීපා. අත්ත දීපා භික්කවේ විහරත අත්ත සරණ තමන් සරණ කොට. අඤ්ඤ සරණ වෙන සරණක් නැහැ කියලා එතනත් කියනවා. අඥාන සරණ. ඊට පස්සේ කියනවා ධම්ම දීපා ධම්ම සරණ ධර්මයේ සරණ කරගන්න. ධර්මයේම පිට කරගන්න. අඤ්ඤා සරණ වෙන සරණක් නැහැ. අඤ්ඤං සරණං කියලා කියනවා. අඤ්ඤං සරණං කියන්නේ වෙන සරණක් නැහැ කියන එකයි. ධම්ම දීපා ධම්ම සරණ අඤ්ඤං සරණ කියලා බුදුන් වහන්සේ උපදේශය දෙනවා භික්ෂුන් වහන්සේලට. මේ අත්දීප සූත්‍රය තුල දකින්න ලැබෙනවා. ඒ වගේම බලන්න ඊගාව කොටසට එනකොට මහණෙනි තමා පිහිටකොට තමා සරණකොට මෙරමා පිහිට නොකොට ධර්මයේ පිහිටකොට ධර්මයේ සරණකොට මෙරමා සරණ නොකොට වාසයේ වසන තොප විසින් ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ඒ ಜಾති ඒ කුමක් ಜಾති කොට ඇද්ද කුමක් ප්‍රභව කොට ඇද්ද ඒ කාරණාමය විමසිය යුතුය. එතකොට මේ මේ සූත්‍රයේ බුදුන් වහන්සේ කියන ඒ සූත්‍රය තුලින් බැලුවොත් ඒක මේ තේරුම පැහැදිලි කරේ අත්ත දීපානම් භික්කවේ විහෙරතං අත්ත සරණානං අඤ්ඤං සරණානං ධම්ම දීපං ධම්ම සරණං අර විදිහටම කියනවා තමන් සරණ කරගන්න තමන් පිහිට කරගන්න ධර්මයේ සරණ හැර වෙන සරණක් නැහැ කිය. අඤ්ඤං සරණං වෙන සරණක් නැහැ කියලා කියනවා. යෝනි ඒව උපරික්කිතබ්බා කිංජාතිකා ශෝක පරිද්දේව දුක්ඛ දෝමනස්සු පායාසා වෙන සරණක් නැහැ දුක්ඛ දෝමනස්සේ මිදෙන්න මෙයමයි සරණ කියලා කියන්නේ. කිම් පොහොතිකා. කුමක් ප්‍රබවකට ඇද්ද ඒ කරණේම එතකොට බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ කුමක් ಜಾති කොට ඇද්ද කුමක් ප්‍රභව කොට ඇද්ද මහණෙනි මේ ලෝකේ ආර්ය නොදක්නා ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්මුණු සත්පුරුෂයන් නොදක්නා සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු අශෘතවත් පෘ탁ජන අර රූපේ ආත්මේ විසින් දකී. අන්න රූපේ ඇත්ත කරගත්ත කෙනා තමයි මිත්‍යා දෘෂ්ටික වෙන්නේ. ඒ කෙනා රූපේමයි ආත්ම කියලා හිතන්නේ. රූපේ ආත්ම කොට දකී. ආත්මේ රූපේ ඇතැයි ඇත්තක් කොට හේ දකී. ආත්මෙහි රූපේ ඇතැයි හේ දකි. ආත්මයේ රූපය ඇතැයි හේ ඒ නොදකි. රූපයේ ආත්මය ඇතැයි හේ දකි. රූපයේ ඔහුගේ ඒ රූපය විපරිණාමයට යයි. අන් පරිදි වෙයි. ඒ සත්‍යයක් නොවේ. ඒ පැවැත්මක් නොවේ. රූපයාගේ විපරිණාමේ අන්‍යතාභාවයේ වෙනස් වීම ඒ සත්‍යයක් නොවන බව ඒ රූපේ ආත්මයක් නොවන බව නොදැකීම නිසා මම්මුලාවේ. අන්‍යථා භාව හේතුයෙන් ඔහුට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසය උපදිත්. එතකොට මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපදින්නේ රූපය ඇත්ත කරගත්ත නිසායි. දැන් වැටහෙනවා රූප අනිච්චතෝ අනිත්‍යතෝ කියලා මුළු ධර්මස්කන්ධයේම බුදුන් වහන්සේ දේශනා කරේ මෙන්න මේ නිසාමයි. අපි මේ ධර්මයේ කියලා හොයන්නේ අපිට ඕනි මොකක් හරි ලොකු දෙයක්ද? නෑ. රූපේ මේ රූපේ නිච්චතෝ අනිච්චතෝ. එච්චරයි මේ ධර්මයේ තියෙන්නේ. අනිච්ඡම් බන්තේ. රූපේ කියන්නේ මොකද්ද? රූපේ කියන්නේ සියල්ලම රූප. ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. මේ ద్వාර වලින් යම් අරමුණක් දෙන්නේ ඒ රූපයයි. ඒ සියල්ලම සත්‍යක් නොවේ. දැන් ඔබ දකින්න පොත මේසේ ඇඳ දුව පුතා ගෙවල් දොරවල් ඒ සියල්ලම සත්‍යයක් නොවේ. එයයි රූපේ සත්‍ය දකින්න කියන්නේ. ඒ කියන්නේ රූපං නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ කියන්නේ රූපේ සත්‍ය ලෙසම අපි අපි හදාගත්ත රූපයක් අපි දකින්නේ තියෙන රූපයක් නෙමෙයි. අපි දකින්නේ පොත කිව්වට පොත කියන්නේ අපි අර ධර්මයේ තුල පැහැදිලි කරා ඔබට පොත කියලා දෙයක් අපිට බාහිරින් හම්බෙන්නේ නැහැ කියලා. ඒක අපි හිතන දෙයක්. අර හැඩතල වලට නම් දාගත්තේ අපිමයි. සම්මුති ප්‍රඥප්ති නම් වල හිර වුණේ අපිමයි. අපි දෙයකට නමක් දානවා. ඊට පස්සේ ඒක දෙයක් කියලා හිතනවා. අපි කියනවා පොත කියලා. ඊට පස්සේ අපි ඒක පොත කියලා හිතනවා. ඒ රූප හැඩතල වලට ශබ්ද දැම්මට ශබ්දයි වර්ණයි කියන්නේ දෙයක් නෙමෙයි. මේ මහායාව දැක්කොත් මේ මායාව දකින්න පුළුවන් නම් shabde shabdayak විතරක් කියලා වර්ණේ වර්ණේ විතරක් කියලා ඔබ සියලු දුකෙන් මිදෙනවා. ඔබ ලෝකෙට රැවටෙන්නේ නැහැ. අද ලෝකයක් හදාගෙන අපි විසින්ම සිත ඇතුලේ හදාගත්ත ලෝකෙ එළියේ තියෙනවා කියලා හිතාගෙන අපිමයි රැවටිලා ඉන්නේ. අපි දුක් විඳින්නේ මනෝමය මායාවකට රැවටිලා. අපි දුක් විඳින්නේ බාහිර තියෙන දෙයක් නිසා නෙමෙයි. හිතින් හදාගත්ත මනෝමය ලෝකෙක අපි අතරමං වෙලා ඉන්න නිසා. අපි හීනෙනුත් හීන දකිනවා. අපි ටීවී එක දිහා බලලත් අඬනවා. අපි හීනෙන් හීනෙන් සැප දුක් විඳිනවා. අපි ඇත්ත ලෝකෙත් හීනයක් දකිනවා. ඒ විඤ්ඤාණ මායාව ඇතුලේ හීන ඇතුලේ හීන දකිනවා. අපිට ඇත්ත කවදාවත් හම්බෙන්නේ නැහැ. ඇයි සත්‍ය දකින්න අපිට නුවණ නැහැ. සත්‍ය මේ මස් ඇහැට පේන්නේ නැහැ. සත්‍ය නම් සත්‍යයි. අපි හිතන ලෝකයක් මිසක් තියෙන ලෝකයක් නෑ මහණෙනි කියන්නේ අන්නේ නිසයි. ධර්මය කියන්නේ දෙයක් නැති බවයි. ඉදප්පච්චතාවය. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති. ඉමස්ස උපජ්ජා ඉදං උපජ්ජති. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. ඒ කියන්නේ දෙයක් නැති බවයි. පොත මේසේ ඇඳ දුව පුත ගෙවල් දොරවල් ඉරහඳ කියලා දෙයක් නැහැ. අපි හිතන දෙයක් මිසක් බාහිර තියෙන දෙයක් නෙමෙයි. මේ මායාව අති විශාල මායාවක්. මේ ලෝකයේ තියෙන විශාලම මැජික් එක තමයි අපි මේ දකින්නේ. ඒ මැජික් එක අපිම හදාගෙන අපි බලන්නේ. මායාව ඇතුලේ මායා රංගනේ තවත් එක් මායාවක අපි අතරමං වෙනවද? ඒ සත්‍ය දැකලා මායාවට නොරවටි ඒ සියල්ලත් සමගම නොගැටි නොඇලී වාසය කරන්න ඔබට හැකියාව තියෙනවා. මේ සත්‍ය අවබෝධ කරගත්තොත් ඔබ සියලු දුකින් මිදෙනවා ඒකාන්තයි. ඔබ හඬන්නේ වැළපෙන්නේ දුක් විඳින්නේ තියෙන දෙයක් නිසා නෙමෙයි. නැති දෙයක් තියෙනවා කියලා හිතාගෙනයි. ඔබට වටිනාකමක් දැනෙන්නේ අගයක් දැනෙන්නේ. ඔබට දරා ගන්න බැරි. ඇයි ඒ? ඔබගේ රැවටීම නිසායි. යම් තරමක්ද ඔබට දරා ගන්න බැරුව ඔබ විඳවන්නේ ඒ තරම් ඔබ රැවටිලා ඉන්නේ. ඔබේ රැවටීමේ මිදුනොත් එවැනි කිසිදු පරිදේයක් ශෝක දුම්නසක් කිසිදාක හමුවන්නේ නැහැ. අන්න මහා සාන්ත සෝය දැනෙන්නේ අන්නේ සත්‍ය අවබෝධ වූ විටයි. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ සූත්‍රවල බුදුන් වහන්සේ පෙන්වන කාරණාම අරගෙන ඔබට ඒ සත්‍ය අපි එලි කරන්න යන්නේ. ඔබ දැක්කා අපි ගිය සාකච්ඡා මාලාව හැම තැනම අපි පැහැදිලි කරේ සත්‍ය ධර්මයයි. ඒනම් දෙයක් නැති බවයි. ඒ රූපේ නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම්බන්තේ කියප එකයි. චක්කු නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම්බන්තේ කියප දෙයයි. බොහෝ පිරිසකට එය වටහා ගැනීම අසීරු බව වැටහෙනවා. නමුත් බොහොම සුළු පිරිසක් හෝ බොහොම ඒ අවබෝධයේ ඥානයේ ඇති ඒ නුවණ පැහැදුණු අය ඒ වටහා ගන්නවා. මේ ප්‍රඥාවන්තින්ගේ ධර්මය. තමන්ට නුවණ නැති වෙන්න පුළුවන්. හැබැයි නුවණ පාදා ගැනීමත් තමන් සතුයි. තමන් ඒ සඳහා නුවණින් කටයුතු කළ යුතුයි. සත්‍ය සෙවිය යුතුයි. සත්‍ය සොයන්නට හමු වෙනවා. ඒතෙක් සත්‍ය නොදන්නා තාක් අඳින් වගේ ජීවත් වෙලා අඳින් වගේ මැරිලා යනවා. අන්ධයෙක් වගේ ඉපදිලා අන්ධයෙක් වගේ ජීවත් වෙලා අන්ධයෙක් වගේ මැරිලා යනවා. සතා සිව්පාව වගේ මෙලොවින් සමු ගන්නවා. ඇත්තටම සසර ගමන බියකරු සසර ගමන ඒ සසර මහා ඕගේ ඒ දිය සුලියට හසුවන කිසුවක් සැනසුම් සුවයක් ලබන්නේ නැහැ. ඒ ඕගේ ඒ භව කතර අති භයානකයි. මිදෙන්න නම් මනුස්ස භවයක්ම තිබිය යුතුයි. ඒ උතුම් මනුස්සාත්මයක් ලැබිලත් ඔබට එය නොහැටේ නම් මේ සතා සිව්පා වගේ ඔබේ අතර කිසිදු වෙනසක් නැහැ. මිත්‍යා දෘෂ්ටික භූමියේ අවිද්‍යා මෝහගන අන්ධකාරයේ කිසිදු සම්මා දිට්ඨියක් නැහැ. මේ මායාව ඇතුලේ කොච්චර හීන බැලුවත් ඒ හීන ඇතුලේ හීන දැක්කට ඒක සත්‍යයක් නෙවෙයි. සත්‍යයට අවදි වන්න. සත්‍ය දකින්න. ඒ උත්තරීතර ඒ බුදුන් වහන්සේ දේශනා කළ මහා පුරුෂෝ තම් රුහි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජගා කියන තැනට එන්න. ඒ අන්තවලින් මිදෙන්න යෝ බන්තේ විදිත්වාන කියන තැනට එන්න. අත්තානු දිට්ඨින් ඌහච්ච ආත්ම දුට්ඨිය අත්තරණ කියන තැනට එන්න. අන්න මච්චු රාජා නපස්සති මාර්යාගෙන් ජය ගන්න. සත්‍ය අවබෝධ කරා එන්න. සත්‍ය තියෙන්නේ Taman ගාවමයි. මේ මොහොතෙමයි මෙතනමයි. කොහෙවත් ගිහිල්ලා හොයන එකක් නෙමෙයි. මේ සිතේ සත්‍ය දකින්න තියෙන්නේ. ඒ සිත තුළින් දකින්න ඕනි. දෙයක් බාහිරින් හොයන්න එපා. තමන්ගේම සිත දිහා බලන්න. තමන්ගේම සිතේ පේන මායාවට තමන් හසු වී ඇති බව දකින්න. ඒ මායාව හඳුනගන්න. ඒ මිදෙන්න පුළුවන්. ඒ කාන්තයි ඔබ සුගති පරායන වෙනවා. කිසිදා දුගතියකට වැටෙන්නේ නැහැ. ඒ කාන්තයෙන් ඔබ නිවන් දකිනවමයි. මේ සත්‍ය ධර්මයේ අගමුල මැද මනාකොට අපි ඔබට දේශනා කරලා තියෙනවා. හොඳින් විමර්ශනය කරන්න. මේ දුකෙන් මිදෙන්න. නවතත් තියන්න එපා. පොඩ්ඩක් තිබ්බත් මහණෙනි අසුචි චුට්ටක් තිබ්බත් ගඳයි මානෙනි කිව්වේ ඒ නිසයි. ඔබ රැවටිලා ඉන්න මායාව මරණින් මතු මීට වැඩිය හොඳ ලෝකයක් තියෙනවා කියලා. කිසිදු ලෝකයක් නැති ධර්මයක් උපැන්න සාතිකේ නමට ලියාගෙන ලෝකයක් හොයන ඔබ කොයිතරම් අඳබක් අඳ බාලද බුද්ධ කියන්නේ බෞද්ධ කියන්නේ භවය පතන් නැති භවයක් පතන එකට නෙමෙයි. භව නිරෝධයක් දකින්න එකටයි. භවය කියන්නේ මේ මෙරි මෙරි ඉපදෙන භවයම නෙමෙයි. මේ මොහොතේ දකින්නේ භවයයි. භව නිරෝධ කියන්නේ දෙයක් නැති බව දකින එක. මහා සුන්දර ධර්මයක්. මේ අවබෝධ වෙනකොට අඬනවද? වැළපෙනවද? හොටු පෙරාගෙන දඟලනවද? නෑ. මහා සාන්ත සෝයක් දැනෙනවා. හුලග වගේ සාන්තයි. ආකාශේ කුරුල්ලෙක් ගියා වගේ බොහොම නිදහසක් දැනෙනවා. එයාට නෑ මායිම් සීමා. ඒ සාන්ත සෝයේ උරුමවන්නේ මේ සිතුවිලි අවබෝධ කරපු කෙනෙකුට විතරයි. ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං යදිදස් සබ්බ සංකාර සමතෝ කිව්වේ අන්නේ නිසයි. ඒ සංකාර සිතුවිලි අවබෝධ කරන්න. ඒයි සත්‍යයක් නෑ. සබුබති පටිනිසක ඔබ අල්ලාගත්ත ඔය ගොඩවල් හිතින් ගලව ගන්න බැරි දුක් විඳින ඔය ගොඩවල් මොහතකට අතහරින්න. ඔබට දැනෙයි මහා සෝයක්. සබ්බුපති පටිනිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ. මේවා ලොකු වචන නෙමෙයි. මේ සිත ඒ ඇලෙන ගැටෙන ඒ බන්ධන වලින් නිදහස් වෙන විට දැනෙන සෝයයි. ඒ විරාග නිරෝධ නිස්සරණයයි නිවනයි. එයයි ගින්න නිවෙන නිවීම. වෙන දෙයක් හොයන්න යන්න එපා. මේක හොයන්න කියලා කිසිම දෙයක් නැහැ. පිරිසිදු කරගන්නයි තියෙන්නේ. තම සිතමයි පිරිසිදු කරගන්න තියෙන්නේ. තම සිතේම ඇවිලෙන ගින්න හැම ෂණේම දකින්න. ඒ ගින්නට වතුර බිඳක් වගේ සත්‍ය දමන්න. සියල්ල නිවී යාවේ. මේ අත්ථ දීප සූත්‍රයේ ඊටාම වැදගත්. ඒකේ මනාකොට බුදුන් වහන්සේ පැහැදිලි කරනවා ඔබට වෙන සරණක් නැහැ ධර්මයේ සරණ ඇර කියලා. බුදුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ මේකේ මේ මේ වෙනම මේ පුජ්‍යලයක් ගැන සරණක්. බුද්ධ කියලා පුජ්‍යලයක් හදාගෙන සරණ යන එකක් මේ ධර්මයේ තුල කොහෙවත් නැහැ. ඒක මනාකොට තියෙනවා. අත්ත දීපා භික්කවේ විහෙරත අත්ත සරණ අඤ්ඤං සරණා වෙන සරණක් නෑ තම සිතෙන් මිදලා යන එකම ඇර ධම්ම දීපා ධම්ම සරණ අඤ්ඤං සරණ ධර්මයේ කියන්නේ දෙයක් නැති බව දකින්න එකයි සරණ තියෙන්නේ වෙනාන් සරණක් නැහැ අත්ත දීපානං භික්ඛවේ විහෙරතං අත්ත සරණානං අඤ්ඤා සරණානං ධම්ම දීපානං ධම්ම සරණානං අඤ්ඤං සරණානං යෝනියේව උපපරික්ඛතබ්බා කිංජාතිකා ශෝක පරිද්දේව දුක්ඛ දෝමනසු පායාසා කිම් පහෝතිකාති අන්න මනාකොට පැහැදිලි කරනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස සියල්ලම මිදෙන්නේ ඒ සත්‍යයට આવොත් පමණයි කියලා මහණෙනි ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායසෝ කුමක් ಜಾති කොට ඇද්ද කුමක් ප්‍රභව කොට ඇද්ද කිං ಜಾතිකාච භික්ඛවේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායස සම්බ කිං පහෝතිකා කුමක් ප්‍රභව කොට ඇද්ද කුමක් ಜಾති කොට මේ ශෝක පරිදේව ඇද්ද අන බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මේ ලෝකයේ ආර්යයන් නොදක්නා ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොයික්මුණු. අපි ඔබට දිගටම කියුවා ආර්යයන් ආර්ය භූමිය හඳුනා ගන්න. ආර්ය භූමිය නාම රූප වලින් මිදුණු තැනයි තියෙන්නේ. සිතුවිලි වලින් මිදුණු තැනයි. අන්න ඊට අදක්ෂ ඒ භූමිය හඳුනන්නේ නැති කෙනා ඒ සිතුවිලි වල හිර වෙලා ඉන්නවා නම් ඒ ආර්ය භූමිය හඳුනන්නේ නැති මිත්‍යා දෘෂ්ටික අවිද්‍යා භූමියේ මහණෙනි මේ ලෝකයේ ආර්යයන් නොදක්න ආර්ය ධර්මයේ අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්මුණු සත් පුරුෂයා නොදක්න ඒ කියන්නේ සත් පුරුෂයා කියන්නේ මේ සිතුවිලි වලින් මිදුණු මේ සිතුවිලි වලින් මිදුණු ආර්ය භූමියේ ඉන්න ඒ සත් පුරුෂයන්ටයි සත් පුරුෂයා කියලා කියන්නේ නැතුව මේ අවිද්‍යා භූමියේ ලෝකේ ඇත්ත කරගත්ත තැන දෙයක් තියනවා කියලා ගත්ත තැන ඒ මිත්‍යා දෘෂ්ටකීන්ට සත්පුරුෂයන් කියන්නේ නැහැ කොච්චර ඉගෙන ගත්තත් උපාධි ගහලා තිබ්බත් ඩිග්‍රී තිබ්බත් ලොකු නාම තිබ්බත් ඔවුන් ඉන්නේ ලෝකේ ඇත්ත කරගෙන මිත්‍යා දෘෂ්ටිකීන්. ඔවුන් සත්පුරුෂයින් කියන්නේ නෑ බුදුන් වහන්සේ. සත්පුරුෂයන් කියන්නේ ආර්ය භූමිය හඳුනන අයටයි. ආර්යයන් නොදක්න අයට සත්පුරුෂයන් කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ නෑ සූත්‍ර කොයවත්. මිත්‍යා දෘෂ්ටික භූමියේ අවිද්‍යා භූමියේ කොච්චර ඔබ ඉගෙනගෙන ඩිග්‍රී ගහලා උපාධි ගහලා ලොකු ටයිකෝඩ් දාලා ඇවිද්දත් ඔබ ඉන්නේ මෝහ අන්ධකාරයේ නම් ඔබ අතස් ඔබ සත්පුරුෂයෙක් නෙමෙයි. ඔබ මිත්‍යා දෘෂ්ටිකයෙක්. සත්පුරුෂයා නොදක්නා සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු අශෘතවත් පෘ탁ජනයා රූපේ මාත්මේ කොට ගනී. දෙයක් තියෙනවා කියලා හිතලා දෙයකින් සැප දුක් හොයයි. තව දේවල් හොයාගෙන දුවයි. අන්න ඒ අන්ධකාර කාම භූමියේ දුක් විඳී. ඔවුන් ඉගෙන ගන්නේ ඩිග්‍රී ගහන්නේ එක එක දේවල් කරන්නේ සල්ලි පස්සේ හඹාගෙන යන්නේ ওই ලොකු තානාන්තර පස්සේ දුවන්නේ අවිද්‍යාව මෝහගන අන්ධකාර භූමියේ ඒ කම්සප හොයන භූමියේ කවදාවත් සම්මා දිට්ඨියක් නැහැ කියලා බුදුන් වහන්සේ දේශනා කළේ අන්න ඒ නිසයි. සත්පුරුෂයන් නොදක්නා සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු ඒ අසෘතවත් පෘ탁ජනයා රූපයේ ආත්ම කරගනි. රූපේ ආත්මයේ දෙස දකි. ඒ අන්ධකාර මුලාව තුල උදුක් විඳි අන් අයවත් දුකටම ඇද දමයි. කවුරුන්ද මේ? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තියෙන කාටද? අවිද්‍යා භූමිය තියෙන කොහෙද? අද උපදින දරුවට තමන්ගේ දෙමාපියෝ මේ සත්‍ය අවබෝධ කරගන්න කියන්නේ නැත්තේ ඇයි? ඔවුන් ඉන්නේ අවිද්‍යාවේ අන්ධකාරයේ ඉන්න අයට අන්ධකාරයේ මිස සම්මාදිට්ඨියෙන් පළක් නැහැ. තමන්ගේ දරුවත් ලොකු ලොකු ලොක්කෙක් කරන්නයි දඟලන්නේ. කවදාවත් මේ භූමිය තුල ඔබ ඉන්න කාලය තුල දැකලා තියෙනවද දෙමව්පියෝ තමන්ගේ දරුවා ලොක්කෙක් කරන්න දඟලලා මේ සමාජයේ යහපතට හැරුණා කියලා සත්පුරුෂයන් මේ ධර්මයේ සමාජයේ බිය වුණා කියලා කවදාවත් වෙන්නේ නැහැ තරගයක් පස්සේ දුවලා ලොක්කෙක් හදන්න ගියාට ඒ සමාජයේ පිරිහීම අපි අද දකිනවා ධර්මාදීපයක් වෙන්නේ ධර්මයෙන් පිරිපුණුනොත් පමණයි ධර්මය කියන්නේ සත්පුරුෂයෙක් කියන්නේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ ඇහෙනවද ඔබට? එතන දෙයක් නැහැ. ලෝකේ ඇත්ත දකින්නවා. ධම්ම චක්කුසේ පහළ වෙනවා. මහා ප්‍රඥාව අවදි වෙනවා. සත්‍ය කියලා දෙන්න දරුවෙකුට ඔබ සත්‍ය දැනගත යුතුයි. ඔබ සත්‍ය නොදන්නා නිසා ඔබ ඉන්න මිත්‍යා දෘෂ්ටික වලට ඔබ දරුවෙක් බී කළා වුවත් දානවා. ඒ තමයි කාලකන්ණි සමාජයේ ඉරණම අද අපිට දකින්න ලැබෙනවා. ඒ ධර්මා දීපේ බැබලෙන්න නම් මේ ධර්මයේ ඉස්මතු විය යුතුයි. ආර්ය භූමිය හඳුනාගත යුතුයි. ඒ සිතුවිලි වලින් මිදුණු ඒ ආර්ය භූමිය ඔබත් හඳුනාගත යුතුයි. ඉද භික්ඛවේ අසුතවා පෘ탁ජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරුෂ ධම්ම සකෝ විදෝ සප්පුරුෂ ධම්මේ අවිනීතෝ රූපං අනත්තතෝ සමනුපස්සති රූපවත්තං වා අත්තානං අත්තනීවා රූපං රූපස්මින් වා අත්තානං තස්ස තං රූපං විපරිණාමති අඤ්ඤතා හෝති තස්ස රූපා විපරිණාමඤ්ඤ තාභාවී uppajjanti ශෝක පරිද්දේව දුක්ඛ දෝමනා සුපායාසා මේ කියන්නේ මේ කතාවයි. මේ විදිහටම බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ අර අනිත් හැම සූත්‍රයක වගේම මේ උපා මේ උපාදානස්කන්ධයෙන් අපි දෙයක් දකින්නේ පොත කියලා. එහෙනම් ඒ උපාදානස්කන්ධයටම බුදුන් වහන්සේ රූපේ විදිහටමයි පැහැදිලි කරන්නේ. වේදනාව ආත්ම වශයෙන් දකි ආත්මේ වේදනාව ඇත්තකයි හේ දකි ආත්මෙහි වේදනාව ඇතයි දකි වේදනාවේ ආත්මය ඇතයි දකි ඔහුගේ ඒ වේදනාව විපරිණාමේ ඔහුවම දුකට ඇද දමයි ඒ අන්හයරුම් එය වෙනස් වෙන විට ඒ වේදනාවම දුකක් බවට පත්වෙයි ඔහුට වේදනාව විපරිණාම අන්‍යතා භාවයේ හේතුවෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන්ට මුණ දීමට සිදුවේ. සංඥා, සංකාර, විඤ්ඤාණ. සියල්ලම මෙලෙසින්ම ඔබව ඒ විපරිණාම අන්‍යතා භාවයේ හේතු වෙන්නේ ශෝක පරිදේව දුක්ඛ දාමනස්සේ කරා ඇදගෙන යයි. ඒ තමයි මේ සූත්‍රය තුල ඔබට දකින්න ලැබෙන්නේ කාරණේ. විඥානයේ ආත්ම විසින් දකිනම් විඥානයේ ආත්මේ කොට ගනිනම් ඒ සිතම ඔහු රැවටුණු බවයි වැටහෙන්නේ. ඔහුගේ රැවටීම මහා විශාලයි. මහා අන්ධකාරයක ඒ අතරමං වේ. ඔහුගේ ඒ විඥානයේ විපරිණාමේ වෙනස් වීම දරාගත නොහැකිව ඒ සිත තුළම ඔහු ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයට කොටු වේ. තවද මහණෙනි රූපයාගේම අනිත්‍යතා දැන විපරිණාම විරාග නිරෝධය දැන මේ සත්‍ය යමෙක් දකිනම් අතීතයේ වූ රූපේ හා වර්තමානයේ වූ රූපේ දැයි හැම රූ අනිත්‍ය ලෙස දකිනම් ඒ දුක්ඛ පෙරලෙන සැහැවි ඇතැයි දකිනම් ඒ ප්‍රඥාවන්තීන් ඒ මෙසේ ඇති සැටියෙන් සම්්‍යක් ප්‍රඥාවෙන් දකිනම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් අන්න ඔහු මිදේ මේ සත්‍ය දකිනාතුරු කිසිවෙකුට දුකින් මිදීමක් නන් නොවේ. ඔහුගේ ප්‍රහාණය හේතුවෙන් ඔහුගේ ඒ මහා සුවයක් ඔහු තුල ජනිත වේ. ඒ මහා සුවයට පත්වන්නේ මේ සත්‍ය අවබෝධ කළ අය පමණි. ඒ නියුනේයයි ගෙනේ. ඒ විදර්ශනා ඥානෙන් සෝකේ නියුණු අන්නේ තදංග වශයෙන් න්‍යුනේයයි කියනු ලැබේ. තවද මහණෙනි ඒ විදිහටම කියනවා වේදනා සංඥා සංඛාර විඥාන මේ සියල්ලම මේ සත්‍ය දැකලා ප්‍රහාණය කරන කෙනා න්‍යුනේයයි කියලා. බුදුන් වහන්සේ පෙන්වන සූත්‍රයෙන්ම බැලුවොත් රූපස්ස ත බික්කවේ අනිච්ඡාතං විද්වා විදිත්වා විපරිණාම විරාග නිරෝධං පුබ්බේ ඒව රූපං ඒතරහීච සබ්බං රූපං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මන්ති ඒව මේතං යත භූතං සම්පඤ්ඤාය පස්සතෝ යේ ශෝක පරිද්දේව දුක්ඛ දෝමනා සුපායාසාතේ පරි පහියන්ති තේසම් පහනා න පරිතස්සති අපරිතස්සං සුඛං විහරති සුඛං විහරං බික්ඛු තදංගනි බුද්ධෝති උච්චති මේ විදිහට වේදනා සංඥා සංකාර විඥාන මේ මේ රූපේ ඇත්ත දැකලා මිදෙන ආකාරයට ඒ සත්‍ය දකිනම් අර දෙයක් නැති බව දකින තැන අර මහා සාන්ත සුවේටපත් වෙන තැන අර සිතුවිලි වල සත්‍යයක් නැති බව දකින තැන ඒ සංඛාර විඥාන කියන ඒ සියල්ලටම බුදුන් වහන්සේ මේ විදිහටම පැහැදිලි කරනවා. තවද මහන්නේ විඥානය පිළිබඳ වූ අනිත්‍යතාව දැන විපරිණාම විරාග නිරෝධය දැන අතීතේ වූ විඥානයේ වර්තමානයේ ඒ සියලු විඥාන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස දැකලා ඒ සම්්‍යක් ඇතිසැටි දැකලා සම්්‍යක් ප්‍රඥාවෙන් දක්නහුට ඒ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ප්‍රහාණය වෙනවා. ඔහුගේ ඒ ප්‍රහාණය හේතුවෙන් ඔහු සැනසීමටපත් වෙනවා. ඒ සැපේ විහරණය කෙරේ. සැපසේ විහරණය කරන පමණ ඒ තදාංග වශයෙන් නියුනේයි කියනු ලැබේ. ඉතින් මේ පැහැදිලි කරන්නේ අත්ත දීප සූත්‍රය තුළ බුදුන් වහන්සේ ඒ ධර්මයෙන්ම සරණ කරගන්න කියපු දේ තම සිත තුළින් දැකලා සත්‍ය අවබෝධ කරගෙන දුකෙන් මිදෙන්න කියපු කාරණේ. ඔබටත් ඒ දකින්න ලැබේවි. ඊටාම වටිනා සූත්‍ර දේශනා බොහෝ අය දේශනා කරන්නේ නැහැ. ඔවුන්ට ඒ ගැන අවබෝධයක් නැති නිසා. බොහෝ අයට අවබෝධයක් නැහැ. බුදුන් වහන්සේ දේශනා කරන ඒ අරියාණං අදස්සාවි කියන තැන බුදුන් වහන්සේට මේ ගොඩක් අයට මේ ධර්මයේ තුල පැහැදිලි කරන්න නොහැකි වෙලා තියෙනවා මේ ආර්ය ධර්මයේ මේ ආර්ය භූමිය ගැන අවබෝධයක් නැතිකමට ඒක නිසා අද බොහෝ අය අරියාණං අදස්සාවි අරිය ධම්මස අකෝ විදෝ කියන තැන දුක් විඳිනවා ආර්ය ධර්මය අඳුනන්නේ නැහැ ආර්ය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි කියන තැන දුකට වැටිලා ඉන්නවා සත්පුරුෂ ධම්මේ අඳුරන්නේ නැහැ. සත්පුරුෂයින් අඳුරන්නේ නැහැ. සත්පුරුෂ ධම්මස්ස අකෝ විදෝ සත්පුරුෂ ධම්මේ අවිනීතෝ කියන තැන ඔවුන් දුකට වැටිලා ඉන්නවා. එහෙනම් දැන් කාලය පැමිණ තියෙනවා. සත්‍ය ධර්මයේ ඉස්මතු වන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඒ මහා සත්‍ය නාදේ ඒ මහා සත්‍ය ධර්මයේ සිංහනාදේ දසත පැතිරෙනවා. සිතුවිලි වල සිර වෙලා දුක් විඳුණු යුගයේ අවසාන වෙනවා. අපි දකින දේ සත්‍ය දැකලා ජීවත් වන්නට හෙට උපදින දරුවාට වාග්ය උරුම වෙනවා. ඒ ධර්මදීපේ යලි බැබලෙන්නට මේ සියලු වදන් හේතු වෙනවා. ඒ සත්‍ය ධර්මයේ ඉස්මතු කරන්නට මේ බුද්ධෝත්පාද නාලිකාව විශාල දායකත්වයක් ලබා දෙනවා. ඒ ආර්ය භූමියට පරිසරයේ සෑදෙන්නට ඒ සියලු දෙනාටට මේන් ඒ සියලු දෙනාගේම සිත් සතන් තුල සත්‍ය බබලෙන්නට ප්‍රඥා ලෝකේ බබලෙන්නට විද්‍යා ලෝකේ බබලෙන්නට ඒ අවිද්‍යා ඝනදුර පහව යන්නට ඒ විද්‍යා ලෝකයේ බබලෙන්නට ආලෝකෝ උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි අන්න ඒ බුදුන් වහන්සේ දේශනා කළ ආකාරයටම ඒ ධර්ම දීපේ පිබිදීම මේ ධර්මයේ ඉස්මතු වීමෙන්මයි සිදුවේ අඳුරු යුගයක අවසානයේටයි ඔබ පැමිණ තිබෙන්නේ එහෙමනම් හැමෝටම සැනසුම් සුලගත් දසස හමනවා කියන්නාසේ. ඒ සැනසුම් සුසුමින් හෙට දවසේ උපදින බෞද්ධයාට ඒ සැනසුම් සුසුමට ඒ විප විලාප තියමින් මර ලතෝනි දෙමින් ඒ හඬා වැළපුණු ඒ අවාසනාවන්ත මරණයන් වලට නැවතත්පත් නොවෙන්නට මේ සත්‍ය ඉස්මතු වීමම හේතු වේවි. ඔබ ඊටාම වාග්යවන්තයි. මේ ධර්මයේ ශ්‍රී සද්ධර්මයේ ඇසෙන්නේ ඔබට ශන සම්පත්තිය තියෙන නිසායි. දුර්ලභං manussත්තං දුර්ලභං සද්ධම්ම ශ්‍රවණං දුර්ලභං ප්‍රතිරූපදේශ වාසෙස. දුර්ලභං මේ දුර්ලභ කාරණා ඔබ ඔබ ඒ වාග්ය තියෙනවා. ඔබ ඉපදිලා තියෙන්නේ සත්‍ය ධර්මයේ ඇසෙන යුගයකයි. මනුස්සාත්ම භාවයක් ලැබීමෙන් මේ සත්වෙන් සිව්පාවුන්ට මේ දේ අවබෝධ කරන්න බෑ. ඔබගේ මේ මනුස්සාත්ම බැහුණ ලැබුණේ ඔබට ඊටාම දුර්ලභ අවස්ථාවක්. දුර්ලභ මනුස්සත්තං. දුර්ලභං සද්ධාම ශ්‍රවණං. ඒ සත්‍ය ධර්මයේ ඉස්මතු වීමත් අති දුර්ලභ කාරණයක්. දුර්ලභං ශන සම්පatti මේ ශන සම්පත්තිය කියන්නේ ඔබට ඒ ධර්මයේ තුල දකින්න ලැබෙන්නේ ශන සම්පත්තිය පමණමයි. ශනේ පමණමයි. මොහොත පමණමයි. සියලු සිතුවිලි දිය වී යන්නේ අන්නේ සත්‍ය ධර්මයේ ඇසෙන මොහොතේ. දුර්ලභං සන සම්පත්තිය. දුර්ලභං ප්‍රතිරූප දේශවාසය. මේ ඇසෙන ඔබට ඒ සියල්ල සම්පූර්ණයි. නිවන් දකින්නවා ඒකාන්තයි. ඔබ ඒකාන්තයෙන්ම මේ ධර්මයේ ඇසෙන සියල්ලම සුගති පරායන වෙනවා. ඒ සුගතියට එකම මඟ මෙයයි. ඒකායන මග්ගෝ අයම්බික්කවේ කියලා බුදුන් වහන්සේ දේශනා කළේ අන්නේ නිසයි. ඒ සත්‍ය ධර්මයේ ඇසෙන්නට ඔබ මහා භාග්යක් කරලා ඇති. එහෙමනම් තෙරුවන් සරණයි.